සූත්‍ර පිටකයේ විනය පිටකයේහි දානයේ පිළිබඳව කවර ආකාරයකින් කරුණු කාරණා සාකච්ඡා වෙනවද කියන කාරණා පිළිබඳව අපි පින්නතුණු දැනුවත් කළා. ඒ වගේම පසුගිය වතාවේ අපි කඨින දානය පිළිබඳව විස්තරාර්ථව පින්නතුන්ට කරුණු පැහැදිලි කරලා දුන්නා. ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙනවා දානය පිළිබඳව තවත් පැති කඩකින් විග්‍රහ කරගන්න විශේෂයෙන්ම අභිධර්ම පිටකයේ තුල දානය පිළිබඳව සඳහන් කර තිබෙන්නේ කවර ආකාරයකින්ද කියන කාරණාව සම්බන්ධයි. ඒ සඳහා සුදුසුම ස්වාමින් වහන්සේ අද අපේ ධම් සභා මණ්ඩපයේහි වැඩ සිටින්නේ. උන්වහන්සේ අම්මඨානාචාර්යවරේ, උන්වහන්සේ ත්‍රිපිටකාචාර්යවරේ ඒ හැමතෙම වැඩිය අභිධර්ම විශාරදයෙක්. කලවතගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති දුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති අපේ කල්යාණ මිත්‍ර මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ. ඉතින් අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක පිළිගන්නවා. අපේ හාමුදුරනේ අපි දිගින් දිගටම සාකච්ඡා කළේ දානමය පින්කම පිළිබඳව. අපි දන්නවා මේ ලෝකයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමේ බැඳුන සිත් ඇතිව කටයුතු කරන අය තමයි බෝධිසත්වෝ කියලා කියන්නේ. එතකොට අපි දන්නවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. පුන්තර අවබෝධය, බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විදිහට ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විදිහට ආර්ය සත්‍ය අවබෝධ කරගැනීමේදී මේ සමත්‍රිංශත් පාරමී ධර්ම පූර්ණණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් හැටියට ධර්මෙහි සඳහන් වෙලා තියෙනවා. අපි හාඳුරන්නේ මහ බෝසත්වරේ ලෞතර බුද්ධත්වය ප්‍රාර්ථනා කරන සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන මහ බෝසත්වරේ දීර්ඝ කාලයක් තිස්සේ මේ සසරින් එතර වීම සඳහා පාරමී ධර්ම පූර්ණණය කරනකොට ඇයි මේ දාන පාරමිතාවෙන්ම ඉස්සෙල්ල පෙරුම් දම් කිරීම ආරම්භ කරන්න කියන එක පිළිබඳව අපේ ප්‍රේක්ෂක පින්තුන් දැනුවත් කරමු. අපේ ගෞරවනීය කල්යාණ මිත්‍ර තලල්ලේ චන්දකිත්ති ස්වාමින්ද්‍රයන් වහන්සේ සදහවත් පින්තුනි අද ගිය ධර්ම සාකච්ඡාවේ ධර්ම සාකච්ඡාව අවසානයේදී අපි කතාවක් ඉදිරිපත් කරන්න කතාවක් මතක් කරන්න ගියා. එහෙනම් වේලාව කාල වේලාව මදි වුණා. මට හිතෙනවා දැන් හැබැයි මේ කතාව නම් මේ කතාව. මේ ප්‍රශ්නයට මුලින්ම කතාවකින්ම මේක ආරම්භ කළා නම් හොඳයි කියලා හිතෙනවා. අපේ පූජනීය ස්වාමීන් වහන්සේ මද්දව කියලා රජ කෙනෙක් හිටියා. මේ රජුරු තමම් ප්‍රිය කරන යම් කිසි දෙයක් කෙනෙකුට දන් දුන්නා. දන් දුන්නාට පස්සේ දැන් මේ රජුරු දැන් මේක දීලා ලොකු වේදනාවක් අපරාධ මම මේ දේ දුන්නේ කියලා හිතින් තැවෙනවා. ඉතින් හිතින් තැවිලා තැවිලා අන්තිමට මේ රජුරු අසනීපකාරයෙක් නැත්නම් ලෙඩෙක් බවට පත් වෙනවා. ඒ වෙලාවේ දැන් මේ මානසිකව හැදිච්ච ලෙඩවලට බෙහෙත් නැති නිසා රජුරෝ සතුටු කරන්න හිතාගෙන අමාත්‍ය මණ්ඩලයේ පුරෝහිතතුමා ඇතුළු ඒ සියලු දෙනා රජවාසලේ මිදුල මැද ක්‍රීඩා කරන අය ගෙන්නලා එක එක දේවල් විජ්ජා කරන අය ගෙන්නලා රජුරු සතුටු කරන්න මහ පුදුම කරන දේවල් ප්‍රදර්ශනය කළා. ඒ වෙලාවේ ඒ ආපු කෙනෙක් අඟල් 32ක් ධර්මයේ සඳහන් වන්නේ අටුවාවේ එහෙම අඟල් 32ක් දිග කඩුවක් ගිලිනවා. රජුරු මේක දැකලා පුදුම වෙනවා. මේ කඩුව කොහොමද ගිල්ලේ? ඉතින් රජුරු එතන නැමති කෙනෙක්ගෙන් අහනවා මේ කඩුවක් ගිනිනවා කියන එක හරිම පුදුම දුෂ්කර දෙයක්. මේකත් වඩා ලෝකේ දුෂ්කර දේවල් තියෙනවා. ඉතින් මේ අමාත්‍යවරයා කියනවා මහරජතුමනි තමන් ප්‍රය කරන වස්තුවක් දෙනවා කියලා කෙනෙකුට පොරොන්දු වෙනවා නම් අර කඩුව ගිලීමටත් වඩා ඒ පුරුන්දු වීම අති දුෂ්කරයි කියනවා. රජුරු හරි පුදුම වෙනවා මං එහෙනම් ඒ වගේ දෙයක් පුරුන්දු වුණානේ. ඊළඟට එතන හිටිය තව මාත්‍යවරයෙක්ගෙන් අහනවා ඊටත් වඩා දුෂ්කර දෙයක් තියනවාද? තියා මාත්‍යවරයා කියනවා මේ පොරොන්දු විච්ච දෙයට යමෙක් දෙනවා නම් පොරොන්දු විතරක් නෙවෙයි වචනේ පරිදි ඉෂ්ට කරනවා ඉෂ්ට කරනවා නම් ඒ පොරොන්දු ඉෂ්ට කරනවා නම් ඒක ඊටත් වඩා අමාරු කියලා. ඒ වෙලාවේ දැන් මේ රජුරවන්ට පුදුම හිතුණා මම දෙන්න අමාරු දෙයක් දුන්නා වගේ පොරොන්දු වුණා වගේ මේක දුන්නා. ඊළඟට අපේ මහබෝසතාණන් වහන්සේ සේනක පඬිතුමා සේනක පඬිතුමාගෙන් අහනවා මේ මහරජුරු මේ ඊටත් වඩා දුෂ්කර දෙයක් කියනවාද? ඉතින් ඒ වෙලාවේ සේනක පඬිතුමා කියනවා මහරජතුමනි යමක් ඒ විදිහට පොරොන්දු වෙලා දීලා හැබැයි දුන්නට පස්සේ හිත හදා ගන්නවා නම් ප්‍රසාදය ඇති කර ගන්නවා නම් ඒක ඊට වඩා දුෂ්කර දෙයක්. මොකද ගොඩාක් අය දීලා පසුතැවෙනවා. ඒ වෙලාවේ මේ රජුරු කල්පනා කළා අනේ මං කොච්චර අමාරු දෙයක්ද මේ කරලා තියෙන්නේ. කියලා කියන රජු ගොඩා ප්‍රසාදයටපත් වෙලා ඒ අසනීපේ සුව වෙලා තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මම මේ කතාවෙන් මේක ආරම්භ කළේ මේ දාහණය කියලා කියන්නේ පුදුම ශක්තියක් තියෙන දෙයක්. මේ පරිත්‍යාගය. පරිත්‍යාගයත් එක්ක බැඳිලා තමයි අනිත් සියලුම ගුණධර්ම වැඩෙන්නේ. මේ දාහන පාරමිතාවත් එක්ක දහන පාරමිතාව සම්පූර්ණ කරන්නේ නැතුව දැන් අපි ඒකනේ මහ බෝසතාණන් වහන්සේලා අදිස්ථාන කරන දැන් මම බෝධි සම්භාර පුරනවා. මම ඉස්සෙල්ලාම මේ මාර්ගයට ප්‍රවේශ වෙන්න මම මොකද්ද පුරුදු කරන්න ඕනේ? ඉතින් අතීත බුදුරජාණන් වහන්සේලා දෙස බලනකොට පේනවා මේ බුදුරජාණන් වහන්සේලා මේ දාන පාරමිතාවෙන් තමයි මේ වැඩේ ආරම්භ කළා තියෙන්නේ. ඒකට පරිත්‍යාගය කියන එකද අපිට මේකෙන් තේරෙනවා අර කතාවෙන් මහා කඩුවක් අඟල් 32ක් පමණ දිග කඩුවක් ගෙනෙනවටත් වඩා යමක් දෙනවා කියලා පොරොන්දු වෙනවා කියන එක එච්චර අමාරු නෑ. ඊළඟට ඒක අපිට හිතා ගන්න පුළුවන් මේ දාන පාරමිතාව දානය කියන එක සාමාන්‍යයෙන් අය මේක පුංචි දෙයක් කියලා හිතුවට ඉතාම බැරෑරුම් කාර්යයක් තමයි මේ එතෙන්දී අපි හඳුනන අදහස් කරන්නේ මේ තුන්සිත පහදවාගෙන දන් දෙනවා ඔව් තුන්සිත පහදවාගෙන දන් දෙන ඇත්තම එතන ඒ කතා ඒ පුංචි පුංචි කතා තුනෙම පැහැදිලි වෙන්නේ තුන්සිත එහෙම ඒ තුන්සිත කියලා කිව්වොත් ඔව් පූර්ව මුංචන අපර කියන ඒ අවස්ථා තුන කියන්නේ පින්කමක් කරන්න කලින් කලින් කරන වෙලාවේ කරන වෙලාවේ සහ කරලා අවසාන. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් දැන් මෙතනදී දැන් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙට අපි කෙලින්ම උත්තරයක් දුන්නොත් දැන් දාන පාරමිතාවෙන්ම පටන් ගන්නෙ දාන පාරමිතාව සම්පූර්ණ කළොත් ඉතුරු පාරමිතා සම්පූර්ණ කරන්න පහසුයි. උදාහරණයක් ඇටියට දැන් අපි කිව්වොත් රුපියලක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක්. එහෙනම් රුපියලක් පරිත්‍යාග කරන්න කැමති කෙනෙක් එයාට රුපියල ප්‍රශ්නයක් නැහැ. රුපියල දන් දෙන්න පුළුවන්. රුපියලක් වෙනුවෙන් එයා ප්‍රාණඝාතයක් කවදාත් කරන්නේ නැහැ. මොකද එයාට ඒක පුරුදු. හැබැයි රුපියලක් පරිත්‍යාග කරන්න පුරුදු පුළුවන් කෙනා රුපියල් 5ක් බැරි නම් රුපියල් 5 වෙනුවෙන් එයා ප්‍රාණඝාතය කරන්න පුළුවන්. ඊළඟට රුපියල් 100ක් පරිත්‍යාග කරන්න පුළුවන් නම් රුපියල් 1000ක් පරිත්‍යාග කරන්න පුළුවන්. රුපියල් 10 වෙනුවෙන් මధుරෙක්වත් එයා මරන්නේ නැහැ. මොකද එයාට ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද පරිත්‍යාග කළ පුරුදු. පුරුදු. ඊළඟට පින්න ස්වාමීන් වහන්සේ දැන් ඕක රුපියල් ලක්ෂයට ගිහිල්ලා කෝටියට ගිහිල්ලා සමහරලාට ඊළඟට තමන්ගේ දරුවෝ තමන්ගේ දරුවෝ මරන්න යම් කෙනෙක් ඇවිල්ලා මොනවා හරි දරුවන්ට කරදරයක් කරන්න. ඒ වෙලාවේ මෙයාට මෙයාගේ ඇත්තේ මහ පිටුම ලොකු ආයුධයක් තියෙනවා, තුවක්කුවක් තියෙනවා, පිස්තෝලයක් තියෙනවා. නමුත් මෙයා වෙඩි තියන්නේ නැතුව කොහොම හරි දරුවෝ බේර ගන්න බලනවා. මොකද එයාට දරුවොත් පරිත්‍යාග කළ පුරුදුයි. ඊළඟට තමන්ගේ දරුවන් වෙනුවෙන් හෝ සතුන් මරන්නේ නැහැ. සතුන් මරන්නේ නැහැ. ඒකට ප්‍රවේශය ලැබුණේ මේ දාන පාරක්. අර දාණයෙන් ලැබිච්ච හුරුව. හුරුව. එහෙනම් තමන්ගේ ජීවිතේ නිසාවත් ඒ වගේ ප්‍රාණඝාතයක් කරන්න මොකද ඒ තමන්ගේ ජීවිතයත් අතහැරලා පුරුදු. අතහැරලා පුරුදු. ඒක හොඳ හොඳ විස්තර කතනයක් ඇත්තරම අපි හඳුරන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් දකින්න නැති පැත්තක් ඔබ වහන්සේ විස්තර කළේ මේ දානය හුරු කෙනෙකුට හොඳට හුරු කරගත කෙනෙකුට ශීල පාරමිතාවට යන්න හොඳ ප්‍රවේශයක් සහ පහසුවක් ලැබෙනවා කියන එක පහසුවක් ලැබෙනවා ඒ වගේම තමයි එතනින් අපි එකින් එකට බැලුවොත් සියලුම ඒ දස පාරමිතාවම සම්පූර්ණ කරගන්න අර දාන පාරමිතාව ලොකු ප්‍රවේශයක් වෙනවා ඒ කියන්නේ මේ මේ ඊටාම ප්‍රධාන ප්‍රබලම කාරණාවක් එය පුරුදු කරන්නේ නැති කෙනාට ඉතිරි පාරමී ධර්ම වඩනවා කියන එක අපහසු කාර්යයක්. දෙයක් ඉතින් ඇත්තටම අපි හැමෝම පාරමිතාව කියලා කියමු ස්වාමීන් වහන්සේ දාන පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා. එහෙම අන්නේ ඒ මට අවශ්‍ය වෙනවා අපි හැමෝම ඒ කාරණා පිළිබඳව අපි ප්‍රේක්ෂකයන් දැනුවත් දැන් දාන පාරමිතා ගැනීම අදහස් කරන්නේ මොකද්ද? උපපාරමිතා තත්වයට කොහොමදපත් වෙන්නේ? ඒක පරමත්ත පාරමිතා වෙන්නේ කොහොමද කියන්නේ? දැන් අතර මම කියන්න අදහස් කළේ ස්වාමීන් වහන්සේ දැන් අපි කවුරුත් මේ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් නිවන් අවබෝධ කරනවා නම් ඔය පාරමිතා සමතිස්සම් පාරමිතා වලින් එක කොටසක් සම්පූර්ණ වෙන්න ඕන. දැන් මහා රහත් බෝධිය ප්‍රාර්ථනා කරනවා නම් එයා දාන පාරමිතා සම්පූර්ණ කරන්න ඕන. ඒක අද බොහෝ දෙනා ওই පාරමිතා වලට බයිනවා. පාරමිතා පුරන්න කියලා කොහෙවත් නැහැ කියලා කියනවා. නමුත් අපිට මේ ධර්මයේ පරිශීලනය කරනකොට ඒ වගේම අපේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා අපි ඇසුරු කරලා තියෙනවා. ඉතින් ඇත්තටම ඒක ලොකු භාග්යක් හැටියට මට තේරෙනවා. දැන් අපේ පූජනීය චන්දකීර්ති ස්වාමීන් වහන්සේ. ඉතින් අපි වුණත් දැන් මම අපි ගැනම කියා ගන්නව නෙවෙයි. නමුත් මේ ගුරු ඇසුර කියන එක ස්වාමීන් වහන්සේක කියන්න බැරි තරම් වටිනා දෙයක්. මොකද ඒක අපට පේනවා මේ වර්තමාන සමාජයේ විසුන් වහන්සේලා හරියට අර බොහොම ඉක්මනට ඉස්මතු වෙනවා. ඒක අර සසර පිනක් එක්ක ඇවිල්ලා එක්ක ඉස්මතු වෙනවා. නමුත් අර ගුරු ඇසුර නැති නිසා අපට හොඳට පේනවා මේ ගුරු හොඳ ගුරු ඇසුරක් තිබ්බනම් මේ දේ වෙන්නේ නැහැ කියලා අපට පේනවා. ඒ නිසා මේ ඇත්තටම අපේ කිසි මඟ පෙන්වීමක් නැති නිසා හිතෙන දේ එලෙසින්ම කියලා දානවා. එලෙසින්ම කියලා දානවා. මොකද බයක් සැකක් එහෙම අපේ මේ සංගපරපුරක් ඉන්නවා අපිට පරම්පරාවක් තියෙනවා. අපි මේ වගේ වචන එළියට දාන්න හොඳ නැහැ. එහෙම හිතන්න දෙයක් නැහැ. ගුරුවරයෙක් කියනනම් ඒව හරියට කියලා දෙනවා. ඒ ගුරුවර ගුරු ඇසුර කියන සඳ විනය පිටකේ මොන ඉගෙන ගන්න උනත් තේරෙනවා. පොතේ නැති දේවල් ගුරුවරයාගෙන් අපිට ඉගෙන ගන්න සෑහෙන දේවල් තියෙනවා. එහෙනම් එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඔය පාරමිතා වලදී ඉතින් එක පාරමිතාවක් දැන් මහරහත් බෝධිය පතනවා නම් ඉතින් ධාර පාරමිතාව සම්පූර්ණ වෙනවා. පස්සේ එතකොට අපි හඳුරු කියන විදිහට රහත් බෝධියෙන් නිවන් දකින්න නම් පාරමී කියන කාරණා 10 සම්පූර්ණ සම්පූර්ණ වෙන්න ඕනේ. පාරමී කියන්නේ අතට පුරුදු කරනවා කියන එක එහෙමයි. දන් දෙන්න පුරුදු කරනවා, සිල් රකින්න පුරුදු කරනවා. ඒ කියන්නේ එක්තරා මනසකින් ඊතරට යාම සඳහා අවශ්‍ය කාරණා පුරුදු කරනවා. පුරුදු කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ එතකොට පසේ බුදු වෙන්න නම් ඔව් පසේ බුද්ධත්වයටපත් වෙන්න උපපාරමිතා සම්පූර්ණ කරන්න ඕනේ. ඒ කියන්නේ ශරීරයේ අංග. ඒ කියන්නේ අපි හන්දර දාන පාරමිතාව නැතුව අර පාරමී කියන කොටස නැතුවද මොනවාද ඒ කොටස සම්පූර්ණ කරලා ඒ කොටසත් සම්පූර්ණ දැන් මේකන් මේක පියවරෙන් පියවර දැන් අපේ සාමදාහට මතක් කරායි දර පහරා සූත්‍රය වගේ දේශනාව වගේ ඇත්තටම මේක පියවරෙන් පියවරට යන්නේ. එහෙම උඩින් පහත් වෙලා බෑ මොකද කරන්නේ. එවන දාන පාරමිතාවත් සම්පූර්ණ කරලා උපපාරමිතාවට යන්න ඕනේ. කවදාවත් උපපාරමිතාව සම්පූර්ණ කරන්න බෑ දාන පාරමිතාව සම්පූර්ණ. ඒ පාරමිතාව කියනකොටද නැත්තම්. නැත්තම්. එතකොට ස්වාමීන් වහන්සේ දාන පාරමිතාවට ඉතින් ඔය අපි උපභෝග පරිභෝග දාන වස්තු ඇඳුම් පැළඳුම් දා ඒ දේවල් ඉතින්. එහෙමයි. ඊළඟට උපපාරමිතාවට තමන්ගේ ශරීරයේ අංග. ඉතින් ඇත්තටම මේ අංග කිව්වහම අපිට දැන් අද පුළුවන් ලේ දන් දෙන්න පුළුවන්. අද සමහර සාන්නකල වකුගඩු දන් දෙනවා. ඇස් දන් දෙනවා. එන්නේ ශරීරයේ කෙසේ යම් යම් කොටස් යම් යම් කොටස් උපපාරමිතාව. ඒ පසේ බුද්ධත්වයේ සඳහා උපපාරමිතාව අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ පාරමිතාවත් උපපාරමිතාවත් දෙකම. අපි හන්නේ පොඩි දැනගැනීමක් දැන් අපි දන්නවා මේ ලේ දන් දෙනවා කියන එක නම් සජීවීව ඉඳිදි කරන ක්‍රියාවක් නේ. ඒතකොට ඇස් දන් දීම ආදී තවත් සම්ම ශරීර කොටස් අපිට ඇට ආදී දන් දෙන්න පුළුවන් මැරුණට පස්සේ. ඉතින් අපි අවසානයේ කැමති පත්‍රයක් ලියනවා මගේ හොඳේ මරණින් පස්සේ මේ මේ කියන කොටස් ශරීරයේ මේ ප්‍රයෝජනෙට ගන්න දන් දෙන්න කියලා. වඩාත්ම ආනිසංසදායකද ජීවත් වෙලා ඉන්නකොට කරන අතහැරීම එහෙම නැත්නම් මරණ පස්සේ ගන්න කියලා කරන අතහැරීම මොකද ඒකේ සාමාන්‍ය දෙපැත්තක් තියෙනවා එහෙම මට දැන් උසාවිනාතේ ප්‍රශ්නේ අහනකොට පුංචි කතාවකුත් මතක් වුණා එහෙමයි ඇත්තටම මේ වැඩසටහන විශේෂත්වය ඒකයි බොහොම ලස්සන කතාව ආශ්‍රිතව අපේ හම්බුරෝ බොහොම ලස්සන මට ඒක සජීවී කතාවක් මගේ ජීවිත අත්දැකීම සාමාන්‍යයෙන් දැන් මට මතකයි මට අවුරුදු මම හිතන්නේ 14ක් විතර ඇති අපේ ගම්මේ පන්සලේ අක්ෂදාන සංගමෙන් ගියා මේ ස්තන් දීමේ ව්‍යාපාරය දැනුවත් කිරීම සඳහා. ඒකට කොළ බෙදලා ඉතින් මේ ගිය මහත්තුරු මමත් එදා පුංචි ළමෙක් හැටියට සිල් අරගෙන හිටිය පන්සලේ. ඒ මහත්තුරු පුදුම සිත් ගන්නාසුළු විදිහට මේ මේ ඕගොල්ලෝගේ ඇහින් තව කෙනෙක් මේ ලෝකේ බලන බැලීම් සම්බන්ධව බොහොම ලස්සනට කතා කළා. ඉතින් අපේ ගමේ ඒ වෙලාවේ ඉතින් මෙච්චර කතා කරලා දැන් ඇත්දන් දෙන්න ඉල්ලනකොට එකම එක්කෙනෙක්වත් ඉදිරිපත් වුනේ නැහැ. මම මේකට කියන්නේ පොන්චි ටැක් ඉතින් දැන් දැන් තමයි මට ඒකේ තියෙන මේ මේක මේ සක්කාය දිට්ඨියේ ස්වභාවය තේරෙන්නේ කිසිම කෙනෙක් කැමති වුන්නේ නැහැ කැමති වුන්නේ නැහැ කියන්නේ නිශ්ශබ්ද වෙනවා දැන් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ ඒ අක්ෂදාන සංගමේ මහත්තුරු ධම්ම මේකේ රහස මේගොල්ලෝ කිව්වා බය වෙන්න එපා දැන් ඔයගොල්ලෝ මරණට පස්සේ අපි ওই තිබ්බ හැට වඩා හොඳ ලස්සන හැක් දානවා ඉතින් මරණ එහෙම කැත වෙන්නේ නැහැ ඒ හොඳ ලස්සන දේ විදිහට ඉතින් ඔන්න ඔක්කොම කැන්ති වුණා ඒක දැන් බලන්න අපේ මේ ස්වභාවය හැටි නැරිද? <laughs> ඒ කියන්නේ මරණීය ගත වෙයි කියන බයට හැදුනේ. ගත වෙයි කියන බයට තමයි මම හිතන්නේ ඒක නෑ වෙන හේතුවක් නෑනේ. අර මහත්තුරු මොකද මේ වචනේ එවෙලෙම දැම්ම දැන් කවුද කවුද මේ ඇස් දන් දෙන්න කැමති කියනට කවුරුත් ඉදිරිපත් වෙන්නේ නෑ. ඊට පස්සේ සමහරට ඒ වෙනකොට හිතුවත් දන්නේ නැහැ මේ මේ පණ පිටින් ඉන්නකොට ගලව ගන්නවා නෑ නෑ නෑ මරක් මරන්න පස්සේ පැහැදිලිව කිව්වා පැහැදිලිවම කිව්වා ඉතින් මොකද මේ මිනිස්සුන්ගේ ස්වභාවය අර මරණයෙන් අර ඒක ඒක මොහේ හැටි. ඉතින් ස්වාමීනාත් මේ අහපු ප්‍රශ්නෙට ඇත්තටම අපිට ජීවත් වෙලා ඉන්නකොට දෙන්න තියෙන එක ලොකු වීරියක් එතන තියෙනවා. එහෙම ලේසි නෑ කෙනෙකුට මේ සජීවීව දෙයක් මේ ශරීරයෙන් අංගයක් දෙනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. දැන් වකු gaduwa ඒ වගේ කොටසක් මායි කොටසක් එහෙම දෙන අවස්ථාවක් තියෙනවා. ලේසි දෙයක් නෙවෙයි මට මේක මේ ස්වාමීන් වහන්සේ නමක් කිව්වා ඒත් උන්වහන්සේ ඔක්කොම පොරොන්දු වෙලා දන් දෙන්න ගිහිල්ලා බෑම විශාල බයක් ඇති වෙලා තියෙනවා. මොකද මේ දන් දෙන මොහොත ඒ මොහොත. ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. ලෙඩක් ගිහිල්ලා ඒ ඔක්කොම අදිලා ප්‍රසිද්ධත් වෙලා ඕන දෙයක් වෙන්න කියලා හිතලා දන් දීලා තියෙනවා. මොකද ලේසි වැඩක් නෙමෙයි තමන්ගේ ශරීරයේ අංගයක් දෙන එක දෙනවා කියන එක. එහෙමයි. හැබැයි සංකාර මරණයට පත් වුණාට පස්සේ දෙන දෙනවා කියන එකත් එකත් ලොකු දෙයක්. මොකද අපි හිතමු අක්ෂිදාන සංගමෙන් දෙන අර කොලේ සමහර ගෙවල් වල ස්වාමීන් වහන්සේ දැකලා ඇති සාමු කරලා ගහලා තියෙනවා. ඒක දකින මොහොතක් පාසාම යාට කුසල් සිතක් වැඩෙනවා නේද මම මැරිච්ච ගමන්. එයා මරණ සංඥාවක් වෙනවා එක අතකින්. අනේ මම මැරිච්ච ගමන් මගේ මේ ඇස් දෙකෙන් කෙනෙක් මේ ලෝකේ බලනවානේ කියලා එතරම් අර කුසල් සිත වැඩෙන්නේ ඒක ලොකු උපකාරයක් වෙනවා. හැබැයි ඉතින් සම්හංශය අහපු ප්‍රශ්නෙත් එක බලනකොට ජීවත් වෙලා ඉද්දී කර්මන අධහැරීම තමයි ප්‍රබල වෙන්නේ. ප්‍රබල වෙන්නේ ඒ අතහැරීම තමයි. එහේ. එතකොට ඒ වාගේ ශරීර කොටස් දානය කරන එක උපපාරමිතා ගණනට වැටෙනවා. එතකොට දාන පාරමී දාන උපපාරමී කියන ආකාරයට දාන පාරමිතා විතරක් නෙවෙයි අනිත් පාරමී 10ම පාරමී උපපාරමී කියන විදිහට සම්පූර්ණ කරොත් තමයි පසේ බුදු බව. පසේ බුද්ධත්වයට පත් වෙන්න පුළුවන්. ඊළඟට ස්වාමීන් වහන්සේ ලෞතර සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙන්න නම් අරමත්ත පාරමිතී තමන්ගේ ජීවිතේම පරිත්‍යාග කරන්න පුළුවන් හැකියාව එන්න ඕන. ඉතින් මොකද ඒක ඉතින් සාමාන්‍යයෙන් දෙන්න පුරුදු වුණාට පස්සේ අපිට උනත් සාමාන්‍යයෙන් මේක දෙන්න සාමාන්‍යතර විශේෂයෙන් ඒක අත්දැකීම් නැති අපි මේක දෙන්න ගත්තාම දෙන්න නැත්තම් ඒක ප්‍රශ්නයක්. එහෙමයි. දැන් සමහර වෙලාවට ලැබෙන දේවල් කියන්නේ අර දෙන්න පුරුදුනාට පස්සේ ඒක අමාරු දෙයක් නෙවෙයි. පුරුද්ද තමයි අවශ්‍ය. අවශ්‍ය වෙන්නේ. අපි දැන් කෑම ටික කාලා සමහර මිනිස්සු තේ තේ එකක් බොනවා. එහෙම. ඒ තේක නැත්තම් යාර ප්‍රශ්නයක්. මොකද ඒක පුරුදු වෙලා. ඒ කෑවේ නෑ වගේ. කෑවේ නෑ වගේ. බුලත් පිටට කැමති මනුස්සයාට එහෙමයි. එහෙම. දුම් වැටියට පුරුදු වෙච්ච කෙනාට එහෙමයි. ඒ වගේ තමයි සම්මත දන් දෙන්න පුරුදු වුණාට පස්සේ ඒක අර ක්‍රමානුකූලව දිනු වෙලා දිනු වෙලා ගිහිල්ලා උපපාරමේ පරමත්ත පාරමේ දක්වාම යනවා. තමන්ගේ ජීවිතේ උනත් දන් දෙන්න හැකියාව ඇති වෙනවා. එහෙනම් අපි හන්නේ දැන් විවාහක කෙනෙකුට තමන්ගේ ජීවිතයක් එක්ක ගත්තොත් අමුදරුවන් සම්බන්ධයෙන් ගත්තොත් ඒ ඒ අය දන් දීම කොතනකදී හරි කරනවා නම් ඒක මොන පාරමී ගණයේද උපපාරමීද නැත්නම් පරමත්ත පාරමී ඒක ස්වාමීන් වහන්සේ නෑ දැන් උදාහරණයක් අපි දාන පාරමිතාව හැටියට තමයි එතන අර දාන පාරමී දැන් වෙස්සන්තරාත්මයේ වෙනකම් මහ බෝසතාණන් වහන්සේ බලා සිටියා මේ අමුදරුවන් පවා දරුවන් දන් දෙන්න. හැබැයි සමනාත මම දකින්නේ දැන් මේ දේශනාව අනුව තමන්ගේ ශරීරාංගයකුත් නෙවෙයි. එහෙම. ඊළඟට තමන්ගේ ජීවිතෙත් නෙවෙයි. එහෙම. ඒ අනුව අපිට ඔක දාන පාරමිතාවේ මුදුනම කියලා කියන්න පුළුවන්. එහෙම. මොකද දැන් තමන් ඔය කියන දාසේ තමන්ගේ ශරීරාංගයකුත් නෙවෙයි. හැබැයි තින් තමන්ගේ ලේ ඒ බැඳීම සුළුපටු නෑ. එහෙමයි. ප්‍රාණ ප්‍රිය ශරීරහසක් තියෙනවා. ආ හරි. ඒ ඒ බැඳීම සුළුපටුම නෑ. නමුත් ඒක වැටෙන්නේ නම් දාන පාරමිතාවට. එහේ. දැන් අපි හන්නේ දැන් අර ත්‍රිවිධ මේ මේ චතුර්විධ නිධාන වර්ග හඳුන්වන තැනදී සඳහන් කරන මේ අංග සමනිධාන ශරීර අංග හා සමාන නිධානයක් හැටියට හඳුන්වන උදරුවන්. අමුදරුවන්ව. එතකොට මේ සමහර ඒ ඒ ඔව් දැන් එතනදී එහෙම සාන්න හඳුන්වනවා නම් මට මතක නැහැ කර. එහෙම හඳුන්වනවා නම් අපිට ඇත්තටම එතනදී අපිට එහෙම ගන්න පුළුවන් මේ උපපාරමිතාවකට වැටෙන දෙයක් මම තමන්ගේ ශරීරයේ කැලලක් දෙනවා වගේ තමයි තමන්ගේ දරුවෙක් දෙනවා දරුවෙක් දෙනවා කියන එක. ඇත්තටම දැන් ඒක සුළුපටු දෙයක් නෙවෙයි මොකද එදා සුද්ධෝදන මහරජුරු වර රාහුල කුමාරයා පැවිදි කරපු වෙලාවේ දුවගෙන ඇවිල්ලා කිව්වේ සෝවාන් වෙච්ච කෙනෙක් නේ. එහෙම. සෝතාපන්න කෙනෙක් ඇවිල්ලා කිව්වේ මොකද්ද? අනේ ස්වාමීනි මේ දරුවෝ පැවිදි කරනවා නම් අම්මා තාත්තගෙන් අහන්න මොකද අම්මා තාත්තට ඉන්න එකම වස්තුව දෙමව්පියන්ගේ ඇට මිදුළු දක්වාම. ඒක දරු කැක්කම කැවිලා ගිහිල්ලා තියෙන්නේ. හිඳා බහැලා තියෙන්නේ. හිඳා බහැලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ ඇත්තටම ඒ ශික්ෂාපදේ අනුදැනව දාලා එතකොට සිකපද පනවලත් නැහැ. උන්වහන්සේ ප්‍රත්‍යක්ෂයක් හැටියට පැනෙවුවා. අම්මා තාත්තගෙන් අවසරයක් නැතුව දරුවෝ පැවිදි කරන්න බෑ කියනවා. ඒ ස්වාමීනාති කියන එක සහ මුලින් නැත්ත අම්මා තාත්තා කෙනෙක් දරුවෙකුට තියෙන සෙනෙහවන්තකම ගැන අපිට ඒක කියානෙම කරන්න පුළුවන් එකක් නෙවෙයි. අපිට මේ සත්තු ගත්තාම පේනවා මේ සතෙකුට මේ පුංචි කුරුල්ලෙක්. දැන් අපි දැකලා තියෙනවා නායක හරි ගැරන්ඩියෙක් හරි මහත් දැවැන්ත ගැරන්ඩියෙක් කියලා අර කුරුළු කූඩුවට එනකොට අර කටව කන්ද මේ කුරුල්ලට කරන්න දෙයක් නෑ අර බලගත්තු සතාට කොටන්න මේ ඉස්සරහට යනවා ජීවිත පරිත්‍යාගයෙන් ජීවිත පරිත්‍යාගයෙන් යනවා මේ දරු කැක්කුම කියන එක මේ මනුස්ස වර්ගයාට විතරක් නෙවෙයි සියලුම සත්වයන්ට ඒක සාධාරණයි. ඒ අනුව බලනකොට ස්වාමීන් වහන්සේ ඒක උපපාරමිතාවකටත් වැටෙන්න පුළුවන්. වැටෙන්න පුළුවන්. ඔව්. හැබැයි අපි දාන පාරමිතාවෙන් ගත්තොත් දාන පාරමිතාවේ ඉහළම තැන. එහෙමයි. ඊළඟට ඉතින් මේ තමන්ගේ ජීවිතය පරිත්‍යාග කිරීම තමයි ඇත්තටම <clears throat> ජීවිතය තමන්ගේම ජීවිතය පරිත්‍යාග කරනවා කියන එකත් ලේසි වැඩක්. මේ ලෝකේ හැමෝටම වැඩිය තමන්ගේ පණට තමන් ප්‍රියයි. ප්‍රියයි. ඉතින් ඒ අනුව ඒ එයත් පරිත්‍යාග කරනවා කියලා කියන්නේ සුළුපටු දෙයක්. දැන් අපි හන්නේ ජීවිත පරිත්‍යාගය කරනවා කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? දැන් සමහර දැන් අපි දන්නවා රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන රණවීරෝ ඊළඟට යම් යම් හේතු නිසා දැන් අහිමි වී ගිය ප්‍රේමය ලබා ගැනීම පිණිස එහෙම නැත්නම් පෙම්වතා හෝ පෙම්වතියට රිදවීම පිණිස සමහර ජීවිතේ නැති කර ගන්නවා. ජීවිත පරිත්‍යාග කරනවා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඒක හොඳ ප්‍රශ්නයක්. එහෙම පෙම්වතා වෙනුවෙන් පෙම්වතිය වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරනවා කියන්නේ ඒක තද මෝහය. එහෙම. හරියට රහතන් වහන්සේත් මරණයට බය නැහැ සිංහයාත් මරණයට බය නැහැ කියලා කියනවනේ. එහෙමයි. සිංහයා මරණයට බය නැත්තේ කෙලෙස් නැති නිසාවත් සක්කාය දිට්ඨිය නැති නිසාව නෙවෙයි ඒ තිය තද මෝහය නිසා. එහෙමයි. ඒක රහතන් වහන්සේට තියෙන්නේ උන්වහන්සේට මේක ඇති දෙයක් නැහැ. එතකොට සාමිනාංශ දැන් ගත්තහම දැන් ජීවිත පරිත්‍යාගය කියලා කියන්නේ රණවිරුවෙක් වුණත් කෙලින්ම මගේ ජීවිතය දෙනවා කියලා යන ගමනක් නෙවෙයි. සතන් කරගෙන යනවා. ඒ මොහොතේදී අනපේක්ෂිත විදිහට යාට ජීවිතේ අවස්ථාවට මුහුණ දෙන්න වෙනවා. දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ඇත්තට මේකට ලොකු දෙයක් රට වෙනුවෙන් මේ තමන්ගේ ජීවිතය පරිත්‍යාග කිරීම. අපි අහන්නේ තවත් මෙතෙන්දීම සාකච්ඡා කරන්න ඕන ඊටාම වැදගත් කාරණාවක් තියෙනවා. අපි අහන මතක ඇති කොත්මලේ ජලාශයට පැනලා මේ ද්‍රවිඩ තරුණියක් ජීවිතක්ෂේ ප්‍රතිමේදී තමන්ගේ ජීවිතය ගැන පවා නොසිතා බේරගත් රිස්වාන් කියලා තරුණයෙක්. ඒ තරුණයා බේරා ගැනීම සඳහා සිංහල හමුදාවේ පොලිසියේ මහත්මේ නොතරු දෙන්නේ තමයි ඉදිරිපත් වුනේ. කිසිම ಜಾති ભેද ආගම් ભેද නැතුව මනුෂ්‍යත්වය ඉස්මතු වෙන අවස්ථාවක් එතනදී. දැන් මේ මේ මුස්ලිම් අතික තරුණයාගේ කැපකිරීම මොන වගේ අවස්ථාවක්ද අපි අහන්නේ? ඇත්තටම එතනදී එයාගේ හොඳ පිවිතුරු චේතනාවක් පිතුරු චේතනාවක් දැන් කෙනෙක් ඉතින් එහෙම පණ අදිනකොට අර හොඳ හිතක් තියෙන කෙනෙකුට අපේ ඇත්තටම හොඳ හිතක් තියෙන මිනිස්සෙක්. එහෙමයි. එයා පැන්නේ ඇත්තටම එයා මැරෙනවා කියන සංඥාවෙන් පැන්නේ නෑ එයා. එයා කොහොම හරි මෙයා බේර ගන්නවා කියන සංඥාවෙන් තමයි පැන්නේ. එහෙමයි. ඒකෝට සාමිනහන්සේ රිස්වාන් තරුණයාගේ ක්‍රියාවත් තා ගන්න බැරි. මොකද අද මේ ආත්මාර්ථකාමීත්වය කියන එක උඩටම යන යුගයක්. එහෙම. එවැනි කාල වකවානුවක දැන් තමන්ගේ ಜಾති කෙනෙක් එහෙම හිතන්න තිබ්බනේ. එහෙම. තමන් දන්නෙත් නැති තමන් නොපෙනෙන ලෝකෙ ඉන්න කන්‍යාවිය 72ක් වෙනුවෙන් පෙනෙන ලෝකෙ ඉන්න මේ අන්‍ය ආගමිකයන් මරන්න තරම් ලේච්ඡ වෙච්ච සිටිවිලි තියෙන ඇතම් කොටස් නියෝජනය අන්තවාදී කොටස් එහෙමයි. මේ ඉද්දිද්දි මෙවැනි දෙයක් එවැනි කොටාසයකින්ම මතුවීම ඉතාලම මේ විශිෂ්ට දෙයක්. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඒකත් ක්‍රියාලෙම කරන්න බැරි මහා පුදුම පරිත්‍යාගයක්. එහෙමයි. ඒ පරමත්ත පාරමිතාවේදී ස්වාමීන් වහන්සේ ජීවිත පරිත්‍යාග කරනවා කියලා කියන්නේ අපි ගත්තාම දැන් අර පුරාණ සිද්ධාර්ථ කතාව සංසය දන්නවා ඇති. පුරාණ සිද්ධාර්ථ අර කොටි දෙනක් එහෙම පැත්ත දාලා ඉන්න වෙලාවක ඇත්තටම මෛත්‍රී මෛත්‍රී අපේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ එකට පාරම පිරුවේ. හැබැයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන්න හිටියේ. නියමිතව පාරමී ශක්තිය වැඩි. එහෙම. නමුත් අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ, බෝසතාණන් වහන්සේගේ ප්‍රඥාව අධිකයි. ඉතින් අර කොටි දෙන්න මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ මං කියන්නේ සෝලසාසංක සෝලසාසංකේ කල්පලක්ෂයක් පෙරම් පුරලා පෙරම් පුරලා තියෙනවා. ඒකෝට මෛත්‍රී බෝසතරන් වහන්සේගේ ස්වාමීන් වහන්සේ විශේෂත්වය අපේ බුදුරජාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන මොහොතේ මාරයා පුදුම විදිහේ මාර සේනාවක් ගෙනල්ලා උන්වහන්සේ පරද්දන්න රෑයමක බලවේගයක් බලවේගයක් ගෙනාවා. නමුත් මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ඒ ධර්මයේ සඳහන් වෙන ඈත ඉඳලා බලලා සක්වල ගලටත් එහා ඉඳලා බලලා මායя හිමීට පෙරදිලා යනවා. මොකද කිට්ටුවෙන්වත් බෑ. ඒ තරම් පාරමී ශක්තිය වැඩි. එහෙම. ඒ තරම් පාරමී ශක්තිය වැඩි. මොකද දැන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ මේ මාළිගයේ පිටින් දෙන්නේ අබිනිෂ්ක්‍රමණය කරන්න. ඒ තරම් උන්වහන්සේ මොකද සොළසාසංකේ ලක්ෂ කල්පලක්ෂයක්. අපේ බුදුරජාණන් වහන්සේ සාරාසංකේ කල්පලක්ෂය. හැබැයි එතන ප්‍රඥාව අධිකයි මොකද දැන් බෝසත්වරු දෙදෙනා එකට තපස්දම් පිරුවා පුරණ වෙලාවේ අර කොටි දෙන දැන් බොහොම අමාරුවෙන් දැන් බඩගින්නේ වෙවුලනවා. එහෙම. ඒකෝර මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගියා මොන හරි මලකන මොකක් හරි හොයාගෙන එන්න. අපේ බෝසතාණන් වහන්සේ ටිකක් වටපිට බැලුවා දැන් මෙහෙම තව ටිකක් දැන් මේ කොටි දෙන දැන් පැට්‍රොන්ට ඉව කරනවා දැන් කන්න. උන්වහන්සේ දැනගත්තා දැන් මේ පැට්‍රො ටික මරණයටපත් මරණයටපත් කරනවා. ඉතින් ඒ වෙලාවේ ඒ තපස් ඇඳුම පැත්තක තියලා අර කොටි දෙනක ළඟට පැන්නා. ඒ වෙලාවේ මෛත්‍රී බෝසතරන් වහන්සේ ඇවිල්ලා ඉස්සල්ලා බුදුන් බුදු වේවා කියලා උන්වහන්සේ ආශිර්වාද කරලා තියෙනවා. එතන බාලතර තියෙන තමන්ගේ ජීවිතයේ කියන්නේ මේ දානය වුණත් ප්‍රඥා සම්පන්නව කරන දානේ අතහැරීම තුළ අපේ නිර්වාණ මාර්ගයේ බොහොම අපිට වැඩෙනවා ඉක්මනට. ඉතාලම පැහැදිලි මොකද සාන්තනේ දානකදී අනිවාර්ය ඥාන සම්පූර්ණ භාවයේ අත්‍යවශ්‍යයි. ඒ වෙලාවේ මහන්සේ තමන්ගේ ජීවිතේ මම එක කිව්වර මුලදී ටික ටික දීලා ශරීරාංග දීලා එක එක වදින අන්තිමට දෙන්න බැරි දෙයක් නෑ ලෝකේ. දැන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ අර ආහාරය සොයාගෙන එන්න ගියා. එතර දුර හිතුවේ නෑ මේ සතාට තව කල් කොච්චර ජීවත් වෙන්න වෙයිද කියන හැඟීමක් තිබුණේ නෑ. එතන ප්‍රඥාව විතරා මට්ටමක අඩු බවක් අඩු බවක් තිබුණා. ඒ දෙන්නගේ සංසන්දනය කළා. එතකොට අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ ප්‍රඥාව ඒ තුළ ඉස්මතු වුණා මේ තව වැඩි දුර බලාගෙන ඉන්න බෑ මම ජීවිතේ පරිත්‍යාග කරේ නැතුනොත් මේ සතා මැරෙනවා කියලා දැන් සාමාන්‍යයෙන් දැන් බලන්න බුදුරජාණන් වහන්සේලා දෙනමගේම කෙරෙන බුද්ධ කෘත්‍ය එකයි. එහෙමයි. එතකොට දැන් සාරාංශකේ කල්පලක්ෂ කියන කල්ප මේ එතකොට අතරම හතරයි. එතකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බෝසතන් වහන්සේ 16 16ක්. එතකොට එතනම 12ක් මේ වැඩි. එතකොට දැන් බලන්න මේ මේ සාරාංශික කල්පලක්ෂයකින් ලෞතර බුද්ධ රාජ්‍යයට පත්වන්න පුළුවන් උනේ ප්‍රඥාව ඉස්සරහට ආවා. එහෙමයි. ප්‍රඥාව තමයි ඇත්තටම මේ බලවත් වෙන්නේ. ඒ ඒ වගේම ඒ සෝලසාංශික කල්පලක්ෂය පුරාවටම පුරපු ඒ දානාදී පාරමී බලය තුල බුද්ධත්වයට පත්වෙන එකේ යම් කිසි පමාවක් වුණත් අර බුද්ධත්වයට පත්වීමේදී ඇතිවෙන බාධක කරදරත් සෑහෙන දුරට අවම වෙනවා නේද? විශාල වශයෙන් අඩුවේ. ඉතින් ඇත්තටම දැන් උන්වහන්සේ දැන් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ දවසට පැය විනාඩි 20යි සැතපුණේ කියන විවේකයක් ගත්තේ. එහෙමයි. හැබැයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවුරුදු 6කට සැරයක් තමයි කන්නේ බණක් කියන්නේ. එහෙමයි. අනිත් කාල තුල උන්වහන්සේ සමාපatti සුවේ බොහෝම සුවසේ වැඩ ඉන්නවා. සහ අපහන්නේ ඒ දීර්ඝ කාලයක් තිස්සේ පුරණ ලද පාරමී බලය නිසා වෙන්නේ ඒ පමණ දීර්ඝායුෂ තියෙන කාලයේ අනිවාර්යයෙන්ම උන්වහන්සේ අවුරුදු 80000ක් වැඩ ඉන්නේ ඒ නිසාමයි. එහෙමයි. එතකොට උන්වහන්සේ වෙහෙසිලා කල්ප ගාණක් දුක් විඳලා අවබෝධ කරගත්ත ඒ උතුම් අමා සුවය උපරිමයෙන්ම භුක්ති විඳින්නත් උන්වහන්සේට අවකාශය තියෙනවා. අවකාශය තියෙනවා. බොහොම සුවසේ අර සුඛාපටිපදා මම කියන්නේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි කියන එක නෙවෙයි. නමුත් අපි සංසන්දනය කළ බැලුවොත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ජීවන ප්‍රතිපදාව සිද්ධ වෙන වෙනම ආකාරයකට. අපේ අපේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි තියෙන මහා කරුණාව මුල් කරගෙන තමන් වහන්සේගේ සුවේ පස කළා අන් අයට විමුක්තිය සාක්ෂාත් කරවන්න බොහොම අප වෙලා අප වෙලා කටයුතු කටයුතු කළා. එහෙම එතකොට අපි දන්නව දැන් දාන පරමත්ත පාරමී ධර්ම වශයෙන් දානේ විතරක් නෙවෙයි අනිත් පාරමී ධර්ම පරමාර්ථ වශයෙන් පුරනකොට තමයි මේ මේ විදිහට ලෞතර බුද්ධ රාජ්‍යය තුලින් නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. අපි හන්නේ දැන් මෙතන මේ සමතේශත් පාරමිතා ගැන කතා කරනකොට මේ පාරමී උපපාරමී පරමත්ත පාරමී කියන කාරණා තුන කතා වුණානේ අපි දැන් දානේ සම්බන්ධයෙන් මේක කතා කළේ ඉතින් කෙටියෙන් අපි පසුව හොඳට ඒ කාරණා විග්‍රහ කරගමු මොකද අපි ඉදිරියේදී දස විද පුණ්‍ය ක්‍රියා ගැන සාකච්ඡා කරනකොට ඒක කතා කරන්න පුළුවන් නමුත් අපි හන්නේ මේ සීලයක් දැන් අපි සීලේ පාරමිතාවක්නේ. ඒතර ඒක කොහොමද මේ ඔය කියන තත්වයේ අවස්ථා තුන වෙලෙන්නේ. ඒක ඇත්තටම ස්වාමීනාගේ හොඳට ශික්ෂාපද ආරක්ෂා කිරීම වශයෙන් අපිට දැන් තියෙන ශික්ෂාපද එක එක වර්ග ශික්ෂාපද දැන් පංචශීල, ආදිවත්තම සීල, උපසතප්පාංග සීල. ඊළඟට මේ ඉන්ද්‍රිය සංවරය ඒ විදිහට හොඳට පරිපූර්ණ සීලයක් ආරක්ෂා කිරීම සීල පාරමිතා. සීල පාරමිතා. එහෙයි. ඊළඟට තමන්ගේ සීලය වෙනුවෙන් අර ශරීර අංගයක් උනත් ශරීරාංග වලට හානි වුණත් සිල් කඩන්නේ නැහැ. සිල් කඩන්නේ නැහැ. එහෙම. ඒක උපපාරමිතාව බවට පත් වෙනවා. ඉතින් තමන්ගේ ජීවිතේ උනත් පරිත්‍යාග කළා සිල් ආරක්ෂා සිල් ආරක්ෂා කරන දැන් එහෙම අවස්ථා කොච්චර තියෙනවද අර උපාසකෙක් හිටිය අර එයා මහදම්ම රක්කිත කියන ස්වාමීන් වහන්සේගෙන් සිල් සමාදන් වුණා. එහෙම. ඉතින් කැලේට ගියා මේ අර කෙටේරියකුත් අතේ තියාගෙන. එහෙමයි. ඉතින් කෙටේරියක් අතේ තියාගෙන කැලේට ගියාම මේ කැලේ ඉන්න පිඹුරෙක් වෙලා ගත්තා. එහෙමයි. ගොවියව. ගොවියා කල්පනා කරා මම සිල් සමාදන් වෙලා ඉන්නේ. එහෙම. ඉවසගෙන හිටියා ඉන්නම බෑ. හොඳටම පිඹුර දැන් තද කරනවා. ඉතින් කපන්න දැන් අර සිතට එනවා. දැන් අපේ තමන්ගේ ආයුධය තියෙනවා පොඩ්ඩක්. බේරෙන්න අවකාශය තියෙනවා. අවකාශය තියෙනවා. නමුත් ගොබි අන්තිමට කල්පනා කරා නෑ මට මගේ සීලය වටිනවා මගේ ජීවිතයට වඩා කියලා අර පොරව අරන් ඈතට විසිකලා. ඒ වෙලාව පිඹුරත් ඉතින් කොහොම හරි මේ මේ ගොවියව අතහැරලා ගිහිල්ලා තියෙනවා. වගේ කතාන්දර දැන් අපේ ස්වාමීන් වහන්සේලා සිල් ආරක්ෂා කරපු විදිහ එහෙම ඒ පිළිබඳව එක්කුත් අපේ මේ ධර්ම තුල කතාන්දර තියෙනවා. ඉතින් අපි ඒකෙන් තේරෙනවා පරමත්ත පරමත්තපාන පාරමිතාව. ඒ විදිහට අනිකුත් පාරමිතා ගැනත් ඔබට තේරුම් ගන්න පුළුවන්. දැන් අපි හාමුදුරු ඊටාම මනවින් පැහැදිලි කළා. ඇයි මහබෝසත්වරු මේ දාන පාරමිතාව අංක 1ට සම්පූර්ණ කරන්න කියලා. ඒ දාන පාරමිතාව ඊටාම හොඳින් පූර්ණේ කිරීම තුළ નિરાයාසයෙන්ම අනිකුත් සීල පාරමී ආදී පාරමී ධර්මයන් වැඩෙනවා වඩන්නට අවශ්‍ය කරන අවකාශ සැලසෙනවා පහසුකම අවශ්‍ය ඒ ඡන්දය සිත හොඳින් පහළ කරගන්න හැකියාව ලැබෙනවා. අපි ඊළඟට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන අපි හඳුනන මේ අභිධර්ම පිටකයේ දානය පිළිබඳව කතා කරන ආකාරය ඒ සඳහා විමසීමට පෙර අපි හඳුනන්නේ මේ මනෝමය වශයෙන් දානයක් දිය හැකිද මොකද්ද මනෝමය දානය කියන්නේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරගන්න. ඇත්තට මේක අපි විශේෂයෙන්ම සාමනාංශ සිහි කළ යුතුයි. මොකද අද දන් දෙන්න කැමති නැති අය කපටිකමට මනෝමය දන් දෙන අවස්ථාවක් තියෙනවා. එහෙම. ඉතින් ඒකෙන් කිසිසේත්ම මනෝමය දානමය පින්කමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම මනෝමය වශයෙන් දන් දෙන්න පුළුවන්. එහෙම. දන් දෙන්න බැරි කමක් නැහැ. හැබැයි එයාට සැබවින්ම ඒ දේ දෙන්න පුළුවන් කෙනෙකුට විතරයි මනෝමය වශයෙන්ම ඒ දානමය පින්කම සිද්ධ කරන්න පුළුවන්. දැන් මොකද්ද මනෝමය දානය කියන්නේ? ඔව් දැන් මනෝමය දානය කියලා කියන්නේ මනසින් ප්‍රතිග්‍රාහකයක් නෑ, දායකයෙක් නෑ, දාන වස්තුවක් නෑ. හැබැයි මනසින් ඒ දානමය පින්කම සිද්ධ කරන්න පුළුවන්. ඒකටත් ඇත්තටම සාහනහස කතාන්දරයක් තමයි කියන්න තියෙන්නේ. <laughs> මොකද එතකොට තමයි මම හිතනවා වෙලාව තියෙන හින්දා අපේ බාධාවක්. <laughs> මේ ප්‍රේක්ෂක පින්නතුල්ලාට මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්. එහෙමයි. ඉතින් ඒකට සාමනහත විශේෂයෙන්ම තිලෝක විජය කියලා ශක්ති රජ කෙනෙක් ඉඳලා තිනවා. තිලෝක විජය. ඉතින් මේ රජුරෝ බොහොම සද්ධාවන්තයි දවසක් මනෝමය දානයක් දෙනවා එතුමා. ඒ දානය ගැන සඳහන් වෙනවා. මෙතුමා මේ ලෝකයේ මනසින් මේක කරන්නේ. මේ ලෝකයේම තියෙන වතුරේ තියෙන ගොඩ දිය ගොඩ හැම තැනම තියෙන රත්තරම් මැණික් ඔක්කොම මනසින් එක තැනකට එකතු කරනවා. එකතු කරලා මුළු පොළොව තලයේම රිදීම් පොළොව තලේ හදනවා. මේ මනස. මනසින්. ඊළඟට රත්තරන් වලින් අර එකතු කරපු රත්තරන් වලින් විශාල දහස් ගණන් කාමර තියෙන මාලිගා හදනවා. ආවාස හදනවා රත්තරනේ. එහෙම. හදලා ලෝකේ වැඩ සිටිය සියලුම බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ ඊළඟට සදහැවත් උපාසක උපාසිකාව මේ මාලිගාවට වඩම්මලා හැම දෙයකින්ම ඉතින් මම මේ කාලේ යන හින්දා ඒ දාන වස්තුව ගැන කියන්න යන්නේ නැහැ. ඒක පුදුමාකාර දානයක්. ලේසියෙන් කරන්න කාටවත් කරන්න බැරි දානයක් ඉතින් අතර. මේක අඩුයි කියලා කියන්න බැරි වෙන මේක අඩුයි කියලා කියන්න බැරි වෙන විදිහට ඒ දානමය පින්කම හොඳට සංවිධානය කරනවා. ඉතින් හැම දෙයක්ම සංවිධානය කරලා ඉතින් දානයක් වෙනවා. එතකොට අර අපේ දැන් තියෙන්නේ අපි වන්දනා කරනකොට වඳින්නේ යේච බුද්ධා තීතාත යේච බුද්ධ අනාගතා පච්චුප්පන්නාතේ බුද්ධං වද්දාම් සබ්බද. ඒකවල කාලත්‍රයෙන් වැඩ හිටිය බුදුරජාණන් වහන්සේලාට අතීත අනාගත වර්තමාන. හැබැයි මේ ත්‍රිලෝක විජය ශක්ති රජු අනාගතේ පහළ වෙන බුදුහාමුදුර වැඩමුවේ නැහැ. වැඩමුවේ නැහැ. අතීතයේ සහ වර්තමානයේ. ඒ වැඩ හිටිය සියලුම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාට දානයක් දුන්න මනෝමය වශයෙන්. ඒ දානය ගැන අතුවාවේ සඳහන් වෙනවා එතුමාට ඒක මහත්ඵල වෙලා තියෙනවා මහාන් සන්ත වෙලා තියෙනවා. කියන්නේ චිත්ත රූපයක් මවා ගන්නවා. චිත්ත රූපයක් මවා ගන්නවා. එතකොට ස්වාමීන් සමහර කෙනෙක් ওই කතාව බලලා එහෙනම් එයාට එතනදී අපි හොඳට තේරුම් ගන්න ඕන වංචක ධර්මයක් විදිහට ක්‍රියාත්මක වංචක ධර්මයක් විදිහට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අපි හිතමු කෙනෙකුට අපි ආද මිල වශයෙන් ගත්තොත් කාටක් තියෙනවා රුපියල් ලක්ෂයක දෙයක් එයාට පරිත්‍යාග කරන්න පුළුවන් නම් විතරයි රුපියල් ලක්ෂයක මනෝමය දෙයක් ඒ පින්කම හරියටම කරගන්න පුළුවන්. එහෙම නැතුව දැන් මෙයා දන්නවා මානසින් මේක ක්‍රියාත්මක කරාට කිසි දෙයක් මගෙන් අඩු වෙන්නේ නැහැ කියලා හිතලා මෙයා ඉතින් මුළු ලෝකයේම තියෙන දේවල් ওই විදිහට නිකන් අනුකරණය කරලා දුන්නට ඒක කිසිසේත්ම මනෝමය පින්කමක් වෙන්නේ නැහැ. දැන් හොඳ තැනකට ආවේ අපි දැන් සක්විති රජුරවන්ට නම් මේ ලෝකයේ හැම රජවරුන් සහිත මේ අයිති වෙන දේවල් සක්විති රජුරවන්ට අයිති නිසා ඔය මුළු ලෝක තලයම රත්තරන් වලින් රිදී වලින් වහලා ඒ විදිහේ මාලිගා හදන්න පුළුවන්. ඒකෝට එහෙම වුණත් පුළුවන්. එහෙමයි. එහෙම කෙනෙක් ඒ විදිහට හිතුවට කමක් නැහැ. එහෙම කරන්න හැබවින්ම ආර්ථික ශක්තියක් නැති කෙනෙක් මනසින් ඒ වගේ එකක් කරනවා කියන වංචාවක්. ඒක සැබවින්ම වංචාවක්. මොකද මේ එයා එතන එහෙම බැරි කෙලෙක්ම කියලා අපි එතන හිතනකටත් වඩා ස්වාමීන් වහන්සේ එයා සතු ඕනම දෙයක් එයාට පරිත්‍යාග කරන්න පුළුවන් නම්. එහෙමයි. නැත්නම් දුප්පත් පොසත් බේලයකට වඩා එහෙම හිතනවා නම් ගොඩක් හොඳයි. එයා දැන් අපි හන්නේ දුප්පත් කෙනෙකුටත් ওই විදිහට විශාල රාජමාලිගාවක් මවලා මනෝමය දානියක් දෙන්න පුළුවන් දෙයක්. එයා එයා හිතුවොත් එයා දැන් මෙහෙම හිතුවොත් දැන් එයා හොඳටම ඕනම දෙයක් එයාට දෙන්න පුළුවන්. එයාට දෙන්න බැරි දෙයක් නැහැ. එහෙමයි. එහෙම කෙනෙක් යා හිතනවා මට මෙන්න මේ විදිහේ නිධානයක් පහළ වෙනවා. මම දන්නේ වෙනතු මහා පුණ්‍ය විද්‍යාවක් එයාට ඕනනම් අතීතයේ තිබිච්ච කතාන්දරයක් ඔය දුගියන්ට එකපාරම සත්‍රුවන් පහළ වෙච්ච අවස්ථාවක් තියෙනවා. අන්න ඒ වගේ මටත් මෙන්න මෙහෙම පහළ වෙනවා. ඒ පහළ වුණාට පස්සේ මම මේ මේ විදිහට පොළව මේ විදිහට කරලා මෙහෙම මාලිගා හදලා යාට ඒක මනසෙන් ඒක කරන්න පුළුවන්. අර වැලි වලින් චෛත්‍යයක් හදලත් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙනවනේ සාමාන්‍යයෙන්. ඉතින් ඒ අනුව කල්පනා කරන දුප්පත් පොහොසත් දේශයට වඩා Taman සතු. Taman ළඟ තියෙන දේ දෙයක් ඕනම දෙයක් පරිත්‍යාග කරන්න යාට හැකියාවක් තියෙනවා නම් අන්න එහෙම කෙනාට පුළුවන්. එහෙම නැතුව Taman ළඟ තියෙන මහා ධනස්කන්ධය පරිත්‍යාග කරගන්න බෑ. එයා මනෝමය වශයෙන් හිතුවට ඒක වංචනික ධර්මයක් පමණයි. මොකද ඒක දානමය පින්කමක් බවට පත් වෙන්නේ. මෙතන අපි බලන්නේ විශේෂයෙන්ම දුප්පත් පොහොසත්කමට වඩා අර හිතේ තියෙන පරිත්‍යාග චේතනාව. එහෙමයි. ඒ කියන්නේ ආර්ථික ශක්තියක් නැති වුණත් එයාට පරිත්‍යාග කිරීමේ චේතනාවක් තියෙනවනම් තියෙනවනම් ඒ පරිත්‍යාග කරන චේතනාවට අනුව එයා පරිත්‍යාග කරන දේ සැබවින්ම එයාට මේ භෞතික වශයෙන් මේ නැති වුණත් හිතින් අර ක්‍රියාව කරන්න පුළුවන් කරන්න පුළුවන් එතකොට දැන් සාමාන්‍යයෙන් එතකොට අපි අහන්නේ මනෝමය දානවල ආනිසංශ වැඩි වෙන්නත් පුළුවන් නේද ඔය අනුබර මොකද දැන් අපි කියන හැම ක්‍රියාවකම මේ චේතනාවනේ ප්‍රධාන චේතනාව චේතනා මහත්වයට එක්ක කර්ම ශක්තිය වැඩි වෙනවා කියලා. එතකොට දැන් කායිකව කරන කය කායිකව දානය කරනකොට ඒ මනසින් සම්බන්ධ වෙලා කරන දානයේද එහෙම නැත්නම් හුදෙක් මනෝමය දානයේ දානිසංශ වැඩි. සම්නාත ඒක මෙහෙමයි. ඇත්තටම මේක භෞතික වශයෙන් දැන් සාමාන්‍යයෙන් දැන් තියෙන දෙයක් පරිත්‍යාග කරලා ඉන්නට ඕන ඒ විදිහේ මනෝමය පිරිසිදු පින්කමක් කරගන්න. ඒ කියන්නේ එහෙම කලින් අත්දැකීමක් නැත්නම් අත්දැකීමක් නැත්නම් අමාරුයි. මම ඒකයි කිව්වේ තමන්ගේ ජීවිතයේ උනත් පරිත්‍යාග කරන්න පුළුවන් කෙනෙකුට තමයි. දුප්පත් පොහසත්කම නෙමෙයි. තමන් සතු ඕනම දෙයක්, ඉල්ලන ඕනම දෙයක් කිසිම ලෝභසිතක් නැතුව බොහෝම සතුටෙන් පරිත්‍යාග කරන්න පුළුවන් කෙනෙකුට ඒ දක්වා හිත දියුණු කරලා තියෙන කෙනෙකුට තමයි මනෝමය දානයක් සාර්ථකව කරගන්න පුළුවන්. අපේ අංගරනේ දැන් මේ අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට පැහැදිලි කර කරමු දෛනික හැමදාම ওই විදිහට මනෝමය වශයෙන් දානයක් හරි වෙනත් පින්කමක් දැන් සමහර වෙලාවට මේ කොරෝනා වසංගත රෝගය නිසා අපේ අංගරනේ මේ ගොඩක් අය පන්සල් එන්න පන්සලට ගිහිලා සියතින් දානය පූජා කරන්න එහෙම ඉඩ අවකාශ නැති වුණා පොහොගේ කාලේ. ඉතින් ඉදිරියේදීත් මොනවා වගේ කාලයක් උදා වේවි කියලා අපි දන්නේ නැහැ. බැරි වෙලාවත් එහෙම කෙනෙකුට වුණත් මනෝමය වශයෙන් දානයක් එහෙම දෙන්න ශ්‍රද්ධාවන්තයි ඉන්නවනේ අපේ හැමෝම. එහෙම කෙනෙකුට මේ සරලව පොඩ්ඩක් කියලා දෙමු කොහොමද මනෝමය දානයක් දෙන්නේ. දැන් ඇත්තටම සම්හංශ එහෙම අපි දැන් මේක අපේ මුලින්ම කියන්න තියෙන්නේ <laughs> මේක වංචනික ධර්මයක් නම් කරගන්න එපා. <laughs> මොකද දාන්නේ නැති වෙන හාමුදුරුවන්ට. එහෙමයි. මොකද සමහර වෙලාවට එහෙම දේවල් කියලා දුන්නම සමහර මේක ගන්නවා වැරදි විදිහට. මේක සම්නාස චිත්ත පාරිශුද්ධියත් එක්ක ඇති වෙන පුදුමාකාර සද්ධාවන්ත හිතක ඇති වෙන මේ උතුම් අවස්ථාවක්. එහෙමයි. එහෙම නැතුව දැන් අපි හිතුවොත් ආ මං අද මම දාන දෙනවා කියලා එහෙම දුන්නට අපිට ඇත්තටම ප්‍රතිග්‍රහයකෙක් ඉන්නවා. ඈ එහෙම හිල්ල දුෂ්කරම බැරිම අවස්ථාවක් වුණොත් ඇත්තටම අපිට එහෙම මනෝමය වශයෙන් පින්කම් කරගන්න පුළුවන්. ඉතින් මනෝමය වශයෙන් කරනකොට දානමය පින්කමක් විතරක් නෙවෙයි අපිට දැන් රුවන්වැලි සෑය හිතින් අරමුණු කරගෙන අපි ළඟ රුවන්වැලි සෑය නැහැනේ. නමුත් හිතින් අරමුණු කරගෙන අපි රුවන්වැලි සෑය වටේම බුදුගුණ කිය කියා පහන් ගල්වගෙන දුවන්නට සෑය වටේ යන විදිහට අපිට පැය ගාණක් අපිට මනෝමය වශයෙන් එතන පින්කමක් කරන්න පුළුවන්. එහෙමයි. ඒ වගේ සාධනාංශ මනසින් ඕන තරම් මනසනේ මනෝපුබ්බංගමා ධම්ම අපිට ඒ කියන්නේ මනසින් දඹදිව වන්දනාව ගිහින් වන්දනා කරන්න පුළුවන්. අපි දැන් ගිය තැන් හොඳට අනුස්මරණය කරගෙන අපිට කොච්චරනම් මේ මනසින් අපිට මේ පින්කම් කරගන්න දානමය පින්කම් විතරක් නෙවෙයි. ඕ දැන් අපි මේ වගේ මේ කොරෝනා අවස්ථාවේ තමන්ගේ නිවෙස් වලට වෙලා එනකොට ඕනම පුජ්‍යලේ ඒක අපි හන්නේ ඒ කරවිලි අනුමෝදනා පිනක් වගේ වෙනවා නේද? ඔව් නෑ. අත්‍තරම යෝනිසෝ මනසිකාරයෙන් නැවත නැවත මෙනෙහි කිරීමක් තමන්ම කරපු දේ නැවත නැවත අනුස්මරණය කිරීමක්. ස්වාමීන් වහන්සේ එක දානයක් දීලා පිරිසුදුම හිතින් අලෝභ දේස අමෝහ කියන කුසල මූලයන් මුල් කරගෙන සියක් වතාවක් හිතුවොත් පැහැදිලිවම ධර්මයේ සඳහන් වෙනවා සියක් වතාවක් දන් දුන්නා සමානයි. අපි හන්නේ දානය දීම පිළිබඳව කිසිම අත්දැකීමක් නැති කෙනෙකුට මනෝමය දානය දෙන්න පුළුවන්ද? මම නම් හිතන්නේ නැහැ එහෙම මනෝමය දානයක් දෙන්න මොකද එයා පරිත්‍යාග චේතනාවක් දන්නේවත් නැත්නම් දීම කියන්නේ මොකද්ද කියලා දන්නේ නැත්නම් නැත්නම් එහෙම මනෝමය පින්කමක් කරගන්න බෑ. මේකට පුරුද්ද තියෙන්න ඕන. දැන් ඔය දැන් කියපු තිලෝක විජේර චක්‍රිත රජුරු ඇත්තම බෝසතාණන් වහන්සේ. එහෙමයි. ඒ උන්වහන්සේ දන් දීලා දීලා දීලා පුරුදු වෙලා ඒක ඊට පස්සේ දන් දෙන්න නැත්තම් මන මනසින් හරි ඒ මවාගෙන දන් දෙනවා. ඉතින් අර මෙතනදී මට අවස්ථාවක් නැහැ කියලා දුක් වෙවි කනගාටු වෙවි ඉන්නවට වැඩිය එහෙම මනසින් හරි එහෙම මේ කුසලයේ වැඩෙන විදිහට යමක් කරන්න තියෙන ලොකු දෙයක්. ඔව් දැන් ස්වාමීන් වහන්සේ අපි හිතමු අකුසල කාම විතරකම ඔළුවේ තියෙන කෙනෙක්. කාම සංකල්පනාම ඔළුවේ තියෙන කෙනෙක්. එයා නිතරම කාම සංකල්පනා හිත හිතා සමානලට අකුසල පැත්තෙන් සතුට වෙන්නේ යම්සේද ඒ වගේම කුසල් පැත්තෙන් ගත්තාම යම් කෙනෙක් පුදුම විදිහට දන් දීලා සිල් රැකලා භාවනා කරලා හොඳට හුරු වෙච්ච කෙනා මනසින් ඒ වැඩේ කරනවා ඒක සම්මා සංකල්පයක් ඇත්තම ගත්ත සම්මා සංකල්පයක් විතරක බහුල චරිතයකට මේ මේ කුසල විතරක කුසල සිතුවිලි ওই විදිහට හිතලා කුසලයේ වඩා ගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම පුළුවන් ස්වාමීන් වහන්සේ. මොකද අපි දැන් මේ මනසනේ ප්‍රධාන වෙන්නේ හැම අපි කරන ක්‍රියාවල කිසි සත පහක වැඩක් නැහැ. බලපුවාම මේ හොඳ චේතනා එදෙන්නේ නැත්තම්. ඒ කියන්නේ දැන් කෙනෙකුට දහස් ගණන් ගෙදරට වඩම්මලා ඒ එකම දැන් ලොකුවට ප්‍රසිද්ධ කරලා තමන්ගේ ප්‍රභූ පැලැන්තියට කියලා අද මේ මේ හවල් හවල් හාමුදුරුවෝ අපේ දාන්ට වඩිනවා කියලා. මෙතන තනි කරම බැලුවොත් එහෙම ක්‍රියාපටිපාටියක් විතරනේ. එහෙමයි. මෙතන කුසල් සිත් නෑ. මෙතන ඊළඟට දානේ අපි පැහැදිලිවම ඒක සිද්ධ වෙනවා. එහෙමයි. එහෙම නෙවෙයි අපි කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් දෙනවා නම් තමයි ඒකේ. ඇත්තට දානය කියන්නේ චේතනාවමයි. ඒ දේ අපි හොඳටම හිතට ගන්න ඕනේ. ඉතින් ඊදරට වෙලා හාන්සි පුටුවේ විවේකයෙන් ඉන්න වෙලාව අතීතයේ කරපු කියපු දේවල් ගැන හිතලා පසුතැවි වෙවි, කම්පා වෙවි ලත වෙවි ඉන්නවට වැඩිය ඒ වගේ හොඳ කුසල ක්‍රියාවක් මනසින් මවාගෙන කරන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? එසම චූටි දෙයක් මතක් කරන්න ඕනේ. ඒ දේ මනසින් හිතන්න පුළුවන් තමන්ගේ චර්යාව. සෑහෙන කාලයක් දැන් අපේ ජීවිත ගතත් අපි දුස්සීලව ජීවිතය ගත කරලා අන්තිම මොහොතේ ආ මම මෙහෙම හිතයන්නේ කියලා සිතන්න දෙයක් නැහැ අපි සීලවන්තව හිටියොත් තමයි අපිට කවදා හරි වයසට ගිහිල්ලා හරි පුටුවකට වෙලා සයනයකට වෙලා අනේ මම මේ විදිහට සිල්ගුණ පිරුවා මම මේ විදිහට දන් දුන්නා නැති දෙයක් අපිට හිතන්න බෑ එහෙමයි එහෙමනම් ඕනම අපේ ගිහි පැවිදි කාට වුණත් තමන්ගේ ජීවිතයේ අවංකව ඒ ಗುಣධර්ම සම්පූර්ණ වෙලා තියෙනවා නම් ඒ විදිහට මනෝමය වශයෙන් හිතන්න පුළුවන් ආත්ම වංචාවකට හසු නොවි මනෝමය වශයෙන් එහෙම දානයක් දෙන්නට හැකියාව තියෙන බව අපේ හාමුදුරුවෝ මනාලෙස ඔබට යලි යලිත් අවධාරණය කළා. අපේ හැඳුනේ කාල වේලාව ඉක්මවා යනවා. අපි කැමති අවසාන වශයෙන් අභිධර්ම පිටකයේහි දානීය පිළිබඳව සඳහන් වෙන ආකාරයේ කෙටියෙන් මතක් කරගන්න කතා එහෙම අඩු කරලා හොඳයි ස්වාමීන් වහන්සේ අපි විනය පිටකේ දානීය පිළිබඳව කතා කරා එහෙමයි සූත්‍ර පිටකේ කතා කළා දැන් අභිධර්ම පිටකේ ඇත්තම දානය ගැන සඳහන් වෙනවා එහෙමයි ඉතින් මුලින්ම කියන්න ඕන මේ පිටකත්‍රයම තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය. අපිට ભેදයක් කරගන්න අවස්ථාවක් නැහැ. අපි පුංචි දෙයක් ගත්තොත් දැන් අපේ මේ ඇහෙන් රූපයක් දකින්න අපි සූත්‍ර පිටේ උගන්වන්නේ තුන් දෙනෙක් එකතු වෙන්න ඕනේ. ඇහක් තියෙන්න ඕනේ, රූපයක් තියෙන්න ඕනේ, විඥානෙ තියෙන්න ඕනේ. අභිධර්ම පිටකෙත් ඕකම උගන්වන තා පොඩ්ඩක් විස්තරයි. අභිධර්ම පිටකේ තථාගතයන් වහන්සේ වදාරනවා මේ ඇහෙන් රූපයක් දකින්න ඇහක් තියෙන්න ඕනේ, රූපේ තියෙන්න ඕනේ, විඥාණය තියෙන්න ඕනේ, ආලෝකය තියෙන්න ඕනේ. අර තව ටිකක් විස්තර කළා. මොකද දැන් කට්ට කරවලේ අපිට රූපයක් දකින්න බෑනේ. ඒතන තුන්වහන්සේ වදාරන රූපයක් දකින්න නම් මෙන්න මේ ආලෝකෙත් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ තමයි අපි ගත්තොත් දැන් චතුරාර්ය සත්‍ය සංක්ෂේප වශයෙන් සූත්‍ර පිටකේ චතුරාර්ය සත්‍ය. ඊළඟට තව ටිකක් මධ්‍යම වශයෙන් පටිච්චසමුප්පාදය තුළ. ඒ අභිධර්ම පිටකේ සාමනහත ඉතාම ප්‍රබල විදියට ප ဋ ාණේ ඔය චතුරාර්ය සත්‍ය තමයි විස්තර වෙන්නේ. විස්තර වෙන්න. ඉතින් ඒ ඒ වගේ ගත්තාම දාන පාරමිතාවේදී දානය පිළිබඳවත් අභිධර්ම පිටකයේ සඳහන් වන්නේ දාන හයක් සඳහන් වෙනවා. රූප දාන, ශබ්ද දාන, ගන්ධ දාන, රස දාන, පොට්ටබ්බ දාන, ධම්ම දාන කියලා. එහෙනම් ඇත්තටම රූප දාන කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ඒකට වර්ණ දාන කියලා කියනවා අපිට වර්ණ දෙන්න පුළුවන්. දැන් අනුරාධපුරයේ යුගයේ ඉඳලා කියනවා මේ සංගමිත්ත කියලා භාණ්ඩාගාරික කෙනෙක්. රජ කෙනෙකුගේ භාණ්ඩාගාරේ බහරය කෙනෙක්. මෙයාට දවසක් හම්බෙලා තියෙන ස්වර්ණමය රත්තරන් පාට රෙද්දක්. මෙයා මේ රෙද්ද දිහා අතට අරගෙන බලපුවහම කල්පනා වුණා මේ අපේ බුදුරජාණන් වහන්සේත් මේ ස්වර්ණමය පාටයි. රත්තරන් පාට කෙනෙකුට තමයි මේ රත්තරන් රෙද්ද වටින්නේ කියලා රුවන් විසෑයට ගිහිල්ලා ඒ රත්තරන් රෙද්ද වර්ණයක් හැටියට පූජා කරනවා. අන්න වර්ණ දානවේ පින්කමක්. අපි මල් පූජා කරන කොටත් අපිට වර්ණයක් හැටියට පූජා කරන්න පුළුවන්. ඊළඟට ශබ්ද දාන. ශබ්ද දානය ගත්තාම දැන් අපි ඔය බෙර ගහනවා, තම්බත්තන් ගහනවා, දවුල් ගහනවා, නලා පිඹිනවා. ඉතින් මේ පංච තූර්ය නාදයෙන් ඒ තුරුණුවන්ට දැන් ගාන්ඨාර හදනවා ගාන්ඨාර ඒක උපහාර පූජාව උපහාර පූජාවක් ශබ්දයට උපහාරයක් ශබ්දයෙන් තථාගතයන් වහන්සේ උපහාරයක් කරනවා එහෙම ඊළඟට සම්මත ගන්ධ රූප ශබ්ද අපි හන්න පොඩ්ඩක් ශබ්දයෙන් උපහාරයක් දක්වනවා කියලා කිව්වහම දැන් අපි දන්නවා ගාන්ඨාර ගහනවා ඒ වගේ දෙයක්. දැන් හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ විවේක සුවයෙන් වැඩෙන සමාධිමත් වෙලා ඉන්න වෙලාවේ ගාන්ඨාර ගැහුවොත් එහෙම මොන වගේ තත්ත්වයක් එයි? ඔව් ඒක තමයි. ඒකදී ඇත්තටම තේරුම් ගන්න ඕන. මොකද තථාගතයන් වහන්සේලා විවේකයට පුදුම කැමැත්තක් අර වංගත්ත පුත් උපසේන ස්වාමීන් වහන්සේ අර සාමණේරලා පිරිසක් එක්ක බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා එහෙම මේ දැන් මේගොල්ලෝ අපච්චලේ ගන්න දැන් මේ හාමුදුරුවෝ දැන් කතා වෙනවා අපච්චලේ ගන්න පාත්‍රය පැත්තකින් තියන දැන් මේගොල්ලෝ මේ වෙන බාහිර දෙයක් නෙවෙයි හැබැයි ගෝසාවක් ඇති වෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්ද මහණියන් වහන්සේගෙන් අහනවා මොකක්ද මේ ගෝසාව හරියට මේ මාළු කඩේක වගේ මාළු අල්ලන කෙවිලු ටිකක් වගේ මේ වෙලාවේ කියන්නේ මේ වංගන්ත පුත්ත. ඉතින් බුදුරජාණන්සේ බලන්න ඒ වෙලාවේ ආනන්ද මහණන් වහන්සේ වදන්න. ඒගොල්ලන්ට කියන්නේ මාව හම්බෙන්න බෑ. ආපු ගෙහකටම යන්න කියලා. නමුත් උන්වහන්සේලාත් බලන්න යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කළා මේ තථාගතයන් වහන්සේ අපි මෙහෙම විදිහට ප්‍රතික්ෂේප කළේ අපේ වැරද්දෙන්. එහෙමයි. උන්වහන්සේලා ඊට පස්සේ නැවත මේ ඒ ප්‍රදේශයටම ගිහිල්ලා මහා රහත් භාවයට පත්විච්ච වෙලාවෙම බුදුරජාණන් වහන්සේ ආනන්ද මහණන් වහන්සේට මතක් කරන මගේ පුත්‍රයා වංගන්ත පුත්‍ර දකින්න මම බලාගෙන ඉන්නවා කියලා කියන්නේ කියලා. එහෙමයි. එතනදී ස්වාමීන් වහන්සේ අතරම තථාගතයන් වහන්සේලා මේ ගෝසාවට කැමති නෑ. නමුත් අපි දෙවියන් විශේෂයෙන්ම ඔය ශබ්ද පූජාව කරලා තියෙනවා. එහෙමයි. ඒ අනුව සාදුකාර දීම ඊළඟට ඒ වගේ ඒ අවස්ථානුරූපීව අපි ධාතු මන්දිරයක ඒ වගේ දෙයක් කරන අවස්ථාවක අර බොහෝම ති ශ්‍රද්ධාව අවශ්‍ය කලබලකාරී ස්වභාවයෙන් තොර තොර මේ අනාද පැවැත්වීම තුළ ශබ්දයට උපහාර ශබ්දයෙන් උපහාර කිරීම. එහෙමයි. ඊළඟට සංස ගන්ධය ගත්තාම ගන්ධ සුවඳත් අපිට මේ දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් සුවඳ විලවුන් දේවල් හඳුන් කුරු එදා අපි කතා කළා. ඉතින් කෙසේ හෝ මේ සුවඳ පූජා කිරීම. ගන්ධ. රස කියවම රස වර්ග ලෝකේ ගොඩාක් තියෙනවා. ඒකේ රස වර්ග වලින් පැණි රස, මිහිරි රස, තීක්ෂ රස, කහට රස. මේ රසම අපිට දෙනවා නම් ආහාරයක් එක්කයි දෙන්න ඕනේ. අපේ වෙනම අරන් දෙන්න බෑනේ. එහෙම එහෙම. ඒ නිසා අපි ඒ තියෙන රස රසයක් හැටියට චේතනාව තමයි අනේ මේ රසේ බුදුරජාණන් වහන්සේ ගණන් ගන්න ඕන මේ කෑමක් දෙනවා කියන හැඟීමේ රසය ගානේ කරනවා. ඇත්තටම මේ අභිධර්මයේ කියන්නේ හැම වෙලෙම ඇතුළට යනවා ඒක. ආහාරයේ තියෙන ඒ රසයට. එහෙමයි. ඊළඟට පොට්ටබ්බේ දෙන කොටත් ඒකත් එහෙමයි. අපිට මේ ස්පර්ශය දෙන්න බෑනේ. එහෙමයි. ස්පර්ශයට හොඳ ඇඳන් මෙත් කොට එන සිවුරු පූජා කළත් ශරීරයට බොහොම පහසු සිවුරු. අන්න ඒවා පූජා කිරීම පොට්ටබ්බේ පූජා කළා. ඒක ධම්ම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ ඔය පහෙන් හැර සියලුම දේවල් ධම්ම වලට අයිති වෙනවා. හැබැයි මෙතන සබ්බදානං ධම්මදානං දිනාති කියන ඒ ධර්මයේ තරයි නෙමෙයි. නෑ මෙතන ඇත්තටම අරමුණු. අරමුණු වශයෙන් හොඳ සිතිවිලි. හොඳ සිතුවිලි. මේක ධම්ම වශයෙන් ඉගෙනනවා. ඒකත් දාන. කියන්නේ කෙනෙකුගේ ජීවිතයක් බොහොම පහසු කරගන්න අපේ හඳුරන්නේ සතුටින් සුවයෙන් ජීවත් වෙන්න නම් ලස්සන රූප දකින්න තරමට මිහිරි ශබ්ද අහන තරමට හොඳ සුවඳ දැනෙන තරමට හොඳ රස දැනෙන තරමට යාට බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වාගේ අර අපි හඳුරු මතක් කරපු විදිහට මේ රසය, ශබ්දය ආදී දානය කිරීමේ ප්‍රතිවිපාක විදිහට කෙනෙකුට ඒව ලැබෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. දැන් සම්මාත අපි දැන් සැප විඳිනවා, දුක් විඳිනවා කියලා කියන්නේ මොකද්ද? එහෙම සැප විඳිනවා කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ඉන්ද්‍රියන්ට අපි කැමතිම රූප ලැබෙනවා නම් කැමතිම ශබ්ද ලැබෙනවා නම් කැමතිම ගඳ සුවඳ ලැබෙනවා නම් කැමතිම රස ලැබෙනවා නම් කැමතිම පහස ලැබෙනවා නම් කැමතිම අරමුණ ලැබෙනවා නම් අපි කියන අන්න අර සැප විඳිනවා කියලා. එහෙමයි. හැබැයි ඒකෙම අනිත් පැත්ත තමයි දුක් විඳිනවා කියන්නේ. අකමැතිම රූප ලැබෙනවා නම් අකමැතිම ශබ්ද ලැබෙනවා නම් අකමැතිම ගඳ සුවඳ ලැබෙනවා නම් ඒ ටික තමයි දුක් විඳිනවා කියලා කියන්නේ. ඒක දුකයි සැපයි කියන්නේ දැන් අපිට කියන්න බෑ මහා මාලිගාවක ඉන්න කෙනෙක් අනේ අරයා ඉන්නේ ලොකු මාලිගාවක ලොකු වාහන පාවිච්චි කරන්නේ පුදුම සැපක් එයා විඳින්නේ කියලා අපිට කියන්න බෑනේ බාහිරින් බලන්න. හැබැයි තල්පතක ඉන්න කෙනෙක් අර මාලිගාවින් ඉන්න කෙනාට වඩා සැප වෙන්න පුළුවන්. අර තියෙන අරමුණු ප්‍රසන්න අරමුණු වෙන්න ප්‍රසන්න අරමුණු තුලින් මොකද බාහිරින් දැකලා ලොකුවට ඉන්නවා දැකලා ලොකු ආහන පාවිච්චි කරනවා දැකලා ලොකු මාලිගාවල ඉන්නවා දැකලා සැප විඳිනවා කියන්න බෑ. එතන මහා පුදුම කටුගයක් වෙන්න පුළුවන්. නැත්නම් ඊට අර පොට්ටබ්බ අරමුණ මේ සුව පහසු වුණාට අනිත් අරමුණු පහසු නැති වෙනවා. පහසු නැති වෙන්න පුළුවන්. ඒ පොට්ටබ්බ අරමුණත් සමහර වෙලාවට තින් ඒවා අර අනිත් ඒවා නැති වෙනකොට ඒ ඒකත් ඉතින් එහෙම ලොකු පහසු අරමුණක් වෙන්න විදිහක් නැහැ. අර සූත්‍ර පිටකයේ සඳහන් වෙන අන්නම් පානං වත්තං යානං ආදී වශයෙන් සඳහන් කරපු දානමය ක්‍රමයම ඊටාම ගැඹුරින් මේ අභිධර්මයේ පිටකයේ මේ මේ කාරණා තුළ මේ දාන ක්‍රමයේ තුළ විග්‍රහ වෙන බව අපිට පින්නතුන්ට මේ වෙනකොට පැහැදිලි කර ගන්න පුළුවන්කම තියෙනවා. අපි හැමදාම අවසාන වශයෙන් ඊටාම සීමිත කාලයයි තියෙන්නේ අපිට හැම දානමයක් පින්කම කරනකොට කුසල සිතක් පහළ වෙනනේ දානමය ක්‍රියාව කරන වෙලාවේ පහළ වෙන කුසල චේතන අවිධර්මය අනුව මොකද්ද කොහොමද විස්තර කරන්නේ ඒ වචනත් එක්කම කියනවා ඔව් ඇත්තටම ස්වාමීන් වහන්සේ මෙහෙමයි දානමය පින්කමකට විතරක් නෙවෙයි අපි දැන් කතා දස පුණ්‍යක් ක්‍රියා ඊළඟට මංගල ධර්ම 38 ගත්තොත් ඊළඟට මේ ශාසනය තුල මේ තියෙන සියලුම කුසල ධර්ම සියලුම කුසල ධර්ම බණ ඇසීම බණ දෙසීම භාවනා කිරීම හැම දෙයකම පහළ වෙන කුසල් සිත් 8ක් තියෙනවා. කුසල ක්‍රියා ගොඩක් තිබුණාට මේ කුසල් සිත් අතෙන් තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. ඉතින් ඇත්තටම මම හිතනවා මෙතන කුසල්සිත හතරක් කිව්වනම් බොහොම ප්‍රමාණවත් අපිට කාල වේලාවක් මැද නිසා ඉතුරු හතර තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඕනම කෙනෙක් මුද්දටම ප්‍රණීතවම ඒ කුසලයේ කරනවා නම් ඒ කුසලයේ කරන පළවෙනි කුසල්සිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික මහා කුසල්සිත. එහෙමයි. එතකොට අපි එක උදාහරණයකින් කිව්වොත් ස්වාමීන් වහන්සේ ඒක තමයි හොඳම දේ. පුංචි උදාහරණයක් ගත්තොත් අපි එක සිතක් විතරක් විග්‍රහ කරමු අපේ සීමිත කාල වේලාව මදිනේ. එතකොට කෙනෙක් යන විහාරයට විහාරස්ථානයකට යනවා. එතකොට කොළ වැටලා තියෙන හැමතැනම. එයාට ආ මේ අතු ගන්න ඕන එක සිතක් පහළ වෙනවා. එතකොට මෙයා දකින මුල්ලක තියෙන ඉදලක්. ආ එයාට ඉෂ්ට අරමුණක් හම් වුණා. ආ අතු ගන්න ඉදලක් තියෙනවා. දැන් සතුටෙන් සෝමනස් සහගතව එයා දැන් බොහොම කර්මයේ කර්මඵලයේ විශ්වාස කරගෙන මෙයා අමදිනවා. කාගෙන්වත් අනුදැනීමක් ඔයා මේක අතු ගන්න කියලා කියන එයාගම කැමැත්ත. අන්න පළවෙනි කුසාවසයට පහළ වෙනවා සෝමනස්සේ බොහොම හිතනෙලුම් මලක් වගේ එයාට ස්ථාරමුණක් හම්බුණා. දැන් අපි හිතමු මුළු මිදුලෙම කොළ තියෙන නමුත් ඉඳලක් නැහැ. අතු ගන්න ඉඳලක්. ඉඳලක් නැහැ. ඒක ස්ථාරමුණක් හම්බෙලා නැහැ. නමුත් එයාට ඉඳල පේන මුල්ලක තියෙනවා. ආ ඉඳලක් තියෙනවා. අතු ගන්න සිතත් පහළ වෙලා තියෙනවා. ඊට එයා මේක විපාකක් දන්නවා මේ මිදුලක් අතු ගන්නවා කියන එක විපාක මෙන්න මෙහෙමයි කියනවා. කර්මයේ කර්මඵලයක් එයා දන්නවා. සිය කැමැත්තෙන්ම වැඩේ කරනවා. අන්න පළවෙනි සිත සෝමනස්ස සාගතයි. ඥාන සම්ප්‍රයුක්තයි අසංකාරික පළවෙනි කුසාසිතයි. අසංකාරික කියන්නේ සිය කැමැත්තෙන් කාගේවත් මෙහෙයුමක් නැතුව කරනවා. නැතුව කරනවා. සෝමනස සාගත කියන්නේ සසංකාරික දෙවෙනි සිත් සම්බන්ධව අර පන්සලට යන අර විදිහටම කොළ වැටලා තියෙනවා. කෙනෙක් කියන මෙන්න මේ අතු ගන්න. ඉදලා දීලම කියනවා. ඉදලා දීලා කියනවා. එතකොට ඉතින් එයා කැමැත්තෙන් අතු ගන්න හැබැයි කෙනෙක් මෙහෙවෙන්නේ. තුන්වෙනි එකත් අපි කියන්නම්. එතකොට මේ කාලෙ මදි වුණත් එහෙමයි. <laughs> ඇත්තට තුන්වෙනි එකේදී සම්බන්ධව අපි ගත්තොත් සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්තය එතන. එහෙම. එතන ඥානය දෙන්නේ අපි හිතමු පුංචි දරුවෙක් යන අම්මලත් එක්ක පන්සලට. ඒ විහාරෙට ගිහිල්ලා ගාම්මල මල් පූජා කරන දැකලා මේ ළමයා පැන පැන හරි සතුටෙන් මල් පූජා කරනවා. එයාට සෝමනස්සේ තියෙනවා. හැබැයි ඥානෙ දෙන්නේ නැහැ. ඥානෙ දෙන්න තරම් මුහුකුරාගේ වයසකට නෙවෙයි ආන්නේ. මේකෙන් ලැබෙන ආනිසංස මොනවද කියලා දන්නේ. සිය කැමැත්තෙන්ම කරනවා. අන්න අසංකාරිකයි. ඊළඟ සිත සසංකාරික අම්මා තාත්තා කියන පුතේ මෙන්න මල් පූජා කරන්නේ. එයා විපාකයක් දන්නේ නැහැ. අම්මා තාත්තා කියන නිසා පූජා කරනවා. ඒ කියන්නේ පොඩි කාලේ පුංචිම කාලේ පහළ වෙන්නේ සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත විප්පයුක්ත සසංකාරික. ඔව් සසංකාරික අසංකාරික සිත් පහළ වෙනවා. එහේ. එතකොට අම්මා තාත්තා කියලා දෙන කාලය වෙනකොට සසංකාරික තත්ත්වයේ තියෙන්නේ අමල තාතල කියලා දෙන්නේ නැත්නම් එතන අසංකාරික සිතක් පහළ වෙනවා. ඉතින් ඒ විදිහට ඔබ මේ දානමය පින්කම් පිළිබඳව කරුණු කාරණා තේරුම් ගැනීම වැදගත් වෙනවා. ඉතින් වඩාත්ම වටිනා සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික විදිහට පින්කම් කරනකොට ඒක ත්‍රි හේතුක ප්‍රතිසන්දී ලාභයක් ලාභයක් වෙන්නට ප්‍රධාන හේතුවක් බවට පත් වෙනවා. ඉතින් අපේ හාමුදුරන්ට මේ කාරණා පැහැදිලි කිරීම හරියට මාළුවෙක් ගොඩ ඉන්න මාළුවෙක් සාගරයට අතහැරියාසේ හැඟීමක් ඇති වෙන්නේ උන්වහන්සේ අභිධර්ම සාගරයේ කිමිදෙන්න හරීම දක්ෂයි. උන්වහන්සේ අභිධර්ම විශාරදේ. ඉතින් තවත් බොහොම ලස්සනට මේවා විග්‍රහ කරගන්න පුළුවන්. නමුත් අද තුන්චි වතුර ටැංකියක කිමිදෙන්න අවස්ථාව තියෙන්නේ. මොකද කාල සීමාව අපි තාම සීමිතව යන්නත් එපා. <laughs> ඉතින් අපේ ආන්දරනේ අපි ඉදිරියටත් අභිධර්මය ඇසුරු කරගෙන යම් යම් අවස්ථාවලදී දානය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දසවිධ පුණ්‍යක්‍රියා පිළිබඳව ඉදිරි මාතෘකාවලදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා සිද්ධ කරන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේට අපේ මිරාවති පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේට මේ සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා උන්වහන්සේ සතු වටිනා කාලය මිඩඟු කරලා මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කරලා ඔබ වෙනුවෙන් දක්වන අනුග්‍රහය සම්බන්ධයෙන්. ඉතින් අද මේ ධම්මානුපස්සන ධර්ම සාකච්ඡාව මෙලෙසින් ඔබ වෙත ගෙනීම සඳහා සදා සාදර අනුග්‍රහය දක්වලා තියෙන්නේ ධර්ම දානමය පින්කමක් ලෙසින් නීතාද සිල්වා මහත්මනිය සහ ශාමලීද සිල්වා මහත්මනිය ඒ මෑණියන් සහ දියණිය ඒකරාශී වෙලා විශේෂයෙන්ම කොළඹ 7 අංක 410න් 99 ඒ බෞද්ධාලෝක මාවතේ විසූ විශ්‍රාමික තානාපතිතුමාන් වන ඩී.ජී. බන්දුසේන සිල්වා මහත්මයා පරිලෝසපත් වෙලා වසරක් ගත වීම නිමිත්තෙන් එතුමාට පුණ්‍ය ආනුමෝදනා කිරීමේ බලාපොරොත්තු වෙනවා මේක මේ පින්කම සිද්ධ කෙරේ. ඒතරම් බෞද්ධ ආනාලිකාව ඔසේ විකාශනමේ ධර්මානුපස්සනා සාකච්ඡාව බොහෝ දෙනා නරඹන බව අපි දන්නවා. ඊටාම ජනප්‍රිය වැඩසටහනක් ලා තියෙනවා අන්තර්ජාලය ඔස්සේ YouTube නාලිකාවන් ඔස්සේ බොහෝ ප්‍රේක්ෂකයන් ඒක රාශි වෙලා සිටිනවා. ඉතින් මේ හැම දිනාටම ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශ තියෙනවා මේ විදිහට ධර්ම දානමය කුසලයක් සිද්ධ කරාම. ඉතින් මේ අපි ආරාධනා කරනවා ධර්මානුපස්සන ධර්ම සාකච්ඡාවට දායකත්වය ලබා දෙන්න. ඒ වගේම මේ සාකච්ඡාව තුළ අපේ හාමුදුරන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න වේ නම් ඒවත් අපිට ලියා ඉදිරිපත් කරන්න බෞද්ධානාලිකාවට එතකොට අපිට මේ ප්‍රශ්න ලබා දුන්නම ඒකට අනුව ඔබේ ගැටලුත් අපි මේ සාකච්ඡාව තුළ සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. ඉතින් බොහෝ පිරිසකට ධර්මීය අහන්නට සාකච්ඡා කරන්න දහම් ගැටලු විසඳ ගන්න අවකාශ සලසා දෙමින් දායකත්වයේ දරපු නීකාදු සිල්වා මහත්මණියගේ, ශාම්ලීදු සිල්වා මහත්මණියගේ බලාපොරොත්තු වන ඒ වසරකට කලින් අභාවප්‍රාප්ත වූ දයාබර ස්වාමි පුරුෂයාණන් පියාණන් වහන්සේ දීජි බඳු සේන සිල්වා මැතිතුමාන්ට අමා නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ ඇත්තන්ගේ පරලෝසපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. ඒ වගේම බෞද්ධ කාර්ය මණ්ඩලයේ පින්තුන් සෑම දිනාටම අපේ බොරලන්දු වජිඥාන ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාටත් ප්‍රේක්ෂක පින්වත් ඔබ හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා. මෙතෙක් පහළ කරගත් මේ උතුම් කුසල් වලින් සියලු ශාන්තිය වේවා. මේ උතුම් කුසලය අප හැම දිනාටම අමා නිවන් සුව පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරමින් අපේ ධර්ම සාකච්ඡාවේ කටයුතු මේ સમાપ્ત කරනවා හැම දිනාටම පෙරවන් සන්නයි ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න